කතමාශානන්ද ආදීනව සංඥා ඉධානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝ ආරුඛ මූල ගතෝ ආ ශුඤ්ඤාගාර ගතෝ ආයිති පටිසංචික්ඛති බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමාස්මින් කායේ විවිධා බාධා උප්පඤ්ජන්ති සේයති දං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්ධිකා සෝලා විසෝචිකා කුඨාංගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දෝ කණ්ඩෝ කච්චු රකසා විතාචිකා ලෝහිත පිත්තං මధుමේහෝ අංසා පිලකා භගන්දලා පිත්ත සමුත්ථානා ආබාධා සෙම්හ සමුත්ථානා ආබාධා වාත සමුත්ථානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා බාධා සීතං උන්හං jigacchā පිපාසා උච්චාරෝ පස්සාවෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව අරමුණු කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාරන්නට යෙදුණු ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙහි සඳහන් වන ආදීනව සංඥාව පිළිබඳවයි මේ පාඨයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණු තවත් සංඥා කීපයක් මීට පෙර පැහැදිලි කරන්නට යෙදුනා අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා පිළිබඳව දැන් සිව්වැන්න ආදීනව සංඥාව ආදීනව කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන මොනවද ආදීනව කියලා කියන්නේ <clears throat> ධර්මයේ විස්තර කරනවා ආස්වාද ආදීනව නිස්සරණ කියලා වචන තුනක් අස්සාද කියලා පාලියෙන් කියන්නේ සිංහලින් කියවුවොත් ආස්වාදය. මොකද්ද ආස්වාදය? යමක් නිසා ලැබෙන සතුට සොම්නස තමයි ඒ දෙහි ආස්වාදය කියලා කියන්නේ. දැන් අපි ලස්සන රූපයක් දැක්කහම ඒ රූපය නිසා අපේ හිතේ සතුටක් සොම්නසක් ඇති වෙනවා. අන්න ඒක තමයි ආස්වාදය. එතකොට මේ සතුට සොම්නස ඇති කරන ආස්වාදනීය රූපෙහි හිත බැඳෙනවා. නමුත් මේ රූපේ වෙනස් වෙනකොට ඒ රූපය මුල් කරගෙන හිතේ දුක දුන්නස ඇති වෙනවා. අන්න එතකොට ඒ ආස්වාදනීය දේ තුල තියෙන වෙනස් වීම ඊළඟට ඒ නිසා ඇති වෙන දුක දුන්නස තමයි ඒකේ තියෙන ආදීනවේ. ආදීනව කියලා කියන්නේ දෝෂපක්ෂය. එතකොට යම්ක තියෙන හොඳ ලක්ෂණ, සුභ ලක්ෂණ සලකාගෙන කෙනෙක් එහි ආස්වාදයට බැඳෙනවා ඊළඟට ඒකේ තියෙන වෙනස් වීම දුක දුම්නස දෝෂපක්ෂයේ සලකාගෙන ගැටෙනවා නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආස්වාදය ආස්වාදයක් හැටියට ඇති හැටියෙන් දකින්න නිසායි. එතකොට යා ඒ නුවණැති ශ්‍රාවකයා තේරුම් ගන්නවා ඕනෑම දෙයක තියෙන්නේ සුළු ආස්වාදයක්. ආස්වාදයක් නැතුව නෙවෙයි ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා තමයි සත්වයෝ ඒකට බැඳෙන්නේ. ආස්වාදයක් නැත්තම් කිසිම දෙයකට අලුම් කරන්නේ නැහැනේ. නමුත් ආස්වාදයක් තියෙන නිසා තමයි මේ ලෝකයට අදාළ දේවල් ලෝකයේ පැවැත්මට මේ සත්‍යය බැඳෙන්නේ. එතකොට ඒ ආස්වාදයේ පිටිපස්සේ ඊට වඩා විශාල ආදීනවයක් තියෙනවා, දෝෂයක් තියෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? ඒ සත්‍යයෙන් බැඳිච්ච දේ ඊළඟට එපා වෙනවා. අන්න ඒ දෝෂය නුවණින් දකින්න ඕන. දැන් සමහර කෙනෙක් දෝෂය දකින්නේ හිතේ ගැටීමක් ඇති කරගෙන. එහෙම නෙවෙයි මේක අවබෝධයෙන් දකින්න ඕන මේ කොච්චර දෝෂ සහිත පැවැත්මකටද අපි ඇලුම් කරන්නේ කියලා. අන්න ඒ අවබෝධය ඇති කර ගැනීම තමයි ආදීනව සංඥාවෙන් කෙරෙන්නේ. ඉතින් ආදීනවය දැක්කහම නැත්නම් මේ යමක තියෙන දෝෂය හරියට දැක්කහම මොකද වෙන්න ඕන? හරියට දැක්කනම් ඒ දෝෂ සහිත දේ එයා අතහරිනවා. ඒකට කැමති වෙන්නේ නැහැ. ඒකට හිතේ ඇල්මක් ඇති වෙන්නේ නැහැ. යමක් පීඩාකාරී නම් දෝෂ සහිත නම් ඒක යථා ස්වභාවයෙන් දැක්කාම ඒ ආධිනව සහිත දෙයට තියෙන ඇල්ම නිදායාසයේම දුර වෙලා යනවා. ඉතින් අන්න ඒ අනුව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ කයෙහි ආදීනව දකින්න කියලා. මේ කයෙහි ආදීනව දැකිය යුත්තේ මේ කය නිදුක් නිරෝගී එකක්, සුව පහසු එකක්, සැපගෙන දෙන දෙයක්, තමන්ගේ දෙයක් කියලා අනුවන ජනයා ආස්වාදයෙන් බැඳී යනවා. එතකොට ලෙඩක් දුකක් නැතුව කරදරයක් නැතුව පහසුවෙන් ඉන්නකොට ඕනෑම කෙනෙක් කියන පුතඥාන මානසිකත්වයෙන් ඉන්න ඕනෑම කෙනෙක් මේ කයට ඇලුම් කරනවා බැඳිනවා මේ කය මගේ කය ඊළඟට මේ මගේ කියන කය හොඳට නාවලා කරලා පිරිසිදු කරලා පිරිසිදු වඳුන් අන්දලා ඊළඟට ප්‍රණීත භෝජන කන්න බොන්න දීලා මේක සුවසේ පවත්වා ගන්න උත්සාහ කරනවා මේ කයින් සැපයක්ම විඳින්න හදනවා. එතකොට මේ කය සැප විඳින්මින් බොහෝ කාලයක් පවත්වා ගන්නට හදනවා. අන්න ඒ ආස්වාදයට බැඳිච්ච පුතග්ජනයා මේ කය පිළිබඳව විශාල මුලාවකටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආස්වාදයෙන් බැඳී ගියාට මේ කය එක විදිහකට පවතින්නේ නැහැ. මේ කයෙහි බොහෝ දෝෂ තියෙනවා, බොහෝ ආදීනව තියෙනවා. එකින් එක එකින් එක ඒවා පහළ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? පුතර්ජන මානසිකත්වයකින් යුක්ත පුද්ගලයා ඒ පිළිබඳව ඒ ඇති වෙන දෝෂෙහි මුලා වුණොත් එයා ගැටෙනවා. හැබැයි නුවණැති සත්පුරුෂයා ඒ දෝෂයේ නුවණින් දැක්කොත් එයා අවබෝධයටපත් වෙනවා. කොහොමද මේ කයෙහි තියෙන දෝෂ අවබෝධාත්මකව දකින්නේ කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ ආදීනව සංඥාව තුළින් ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කළේ. කතමාචානන්ද ආදීනව සංඥා. ආනන්ද මේ කයෙහි ආදීනව දෝෂය නුවණින් දැකීමේ සංඥාව කොහොමද පුරුදු පුහුණු කරන්න ඕනේ? ඉදානන්ද විහිකෝ අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා इति පටිසංචික්කති ආනන්ද මේ බුදුසසුනේහි භික්ෂුව කැලේකට හරි ගහක් මුලකට හරි නැත්නම් වෙනත් පාල්ගී ප්‍රස්ථානයකට හරි ගිහිල්ලා මේ විදිහට නුවණින් සලකන්න ඕන. කොහොමද? මේකයි බොහෝ දුක් ඇති එකක්. බොහෝ ආදීනව ඇති එකක්. දෝෂ ඇති එකක්. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ. මේක බොහෝ දුක් සහිත එකක්. පීඩාකාරී එකක්. බොහෝ දෝෂ සහිත එකක්. මේ කයෙහි විවිධ වූ ආබාධ හට ගන්නවා. ඒ මොනවද? චක්ඛු රෝග. ඒ කියන්නේ ඇසෙහි රෝග හට ගන්නවා. ඇස් පෙනීම විවිධාකාරින් වෙනස් වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක් තමයි. මැදිවියටපත් වෙනකොට කෙනෙකුට ළඟ පෙනීම අඩු වෙනවා. තවත් සමහර කෙනෙකුට කුඩා කාලයේම දුර පෙනීමක් නැතුව යනවා. ඉතින් සමහර කෙනෙකුට නොඑක ආබාධ නිසා සම්පූර්ණයෙන්ම පෙනීම නැතුව යනවා. එක හැක් පෙනීම පෙනීම නැතුව යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇස මුල් කරගෙන නොඑක් දෝෂ නැත්නම් නොඑක් රෝග හට ගන්නවා. වායු වෘද වෙනකොට එසේ සුද මතු වෙනවා. වෙනත් අක්ෂි රෝග ඇති වෙනවා. ස්පෙනීම නැතුව යනවා. ඒ සමහර කෙනෙකුට අවුරුදු ගාණක් ස්පෙනීම නැහැ. සමහර කෙනෙකුට උපතේ පටන්ම ජීවිත කාලය පුරාවටම යා උත්පත්තියම අන්ධ පුද්ගලයෙක් හැටියට ඇස්පෙනීම නැතුව උපත ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇහැ මුල් කරගෙන විවිධ ආකාර රෝග හට ගන්නවා. ඉතින් මේවා නොඑක ආකාරයෙන් සිහි කරන්න ඕනේ. මේ ඇහැ කියලා කියන්නේ වෙනස් වීමට ලක්වන රෝගයන්ට උල්පතක් බඳු තැනක්. ඒ වගේම කන මුල් කරගෙන විවිධාකාර රෝග හට ගන්නවා. සෝත රෝගෝ, කන් නැසීම දුර්වල වෙනවා, ඇහෙන්නේ නැතුවම යනවා. ඊළඟට කනේ බාහිර සැකස්ම මුල් කරගෙන විවිධාකාර රෝග හට ගන්නවා. ඊළඟට ඝාන රෝගෝ, නාසයේ රෝග හට ගන්නවා. විදීජීවහා රෝගෝ දිවෙහි රෝග හට ගන්නවා කාය රෝගෝ මේ කය විවිධාකාර හිසේ සිත පතුල දක්වාම රෝග හට ගන්නවා ඊළඟට සීස රෝගෝ හිසෙහි විවිධාකාර රෝග හට ගන්නවා හිසේ රදේ පටන් මේක විදිහේ ශීර්ෂ රෝග හට ගන්නවා ඊළඟට කර්ණ රෝගෝ කර්ණ රෝග හට ගන්නවා තවත් ඉන්නකින් කියනවා නම් මුඛ රෝගෝ කටේ රෝග හට ගන්නවා ඊළඟට දන්ත රෝගෝ දත්වල රෝග කාසෝ සාසෝ විනාශෝ උඩ කැස්ස ශ්වාස රෝගය ඊළඟට පීනස ඊළඟට ඩහෝ ජරෝ ශරීරයේ දාහය ජරය කියන කුණ ඊළඟට උදර රෝග හට ගන්නවා මුර්ෂාව අතිශාරය ශූල කියන රෝගය ඊළඟට විසූචිකා කියලා හඳුන්වන බලවත් අතිශාර රෝගය කුෂ්ඨ ළඟට ශරීරයේ නොයේ යෙදී සුදු කබර, ක්ෂය රෝගේ, අපස්මාරය, දද, කැසීම් ඊළඟට කච්චු කියන රෝගය, දියවැඩියාව, මధుමේහය, අංශභාග රෝගය, පිළිකා, භගන්දරාබාධය, පිත නිසා හටගන්නා ආබාධ, සෙම නිසා හටගන්නා ආබාධ, වාතය නිසා හටගන්නා ආබාධ, තුන්දොසින් හටගන්නා ආබාධ, ඍතු වෙනස් වීමෙන් හටගන්නා ආබාධ විෂම පැවැත්මෙන් හටගන්නා ආබාධ, බාහිර උපක්‍රම නිසා හටගන්නා ආබාධ, කර්ම විපාක වශයෙන් හටගන්නා ආබාධ, කොටින්ම කියනවා සීත, උෂ්ණ, බඩගින්න, පිපාසාව, ඊළඟට මල කිරීම කියන මෙන්න මේ සියල්ලම මේ ශරීරය නිසා හටගන්නා ආබාධ. ඉතින් මෙන්න මේ මේ ශරීරයේ හටගන්නා දෝෂ නුවණින් සලකන එක තමයි ආදීනව සංඥාව කියලා කියන්නේ. ඉතින් තමන් විවේකීව ඉන්න වෙලාවට තමන්ගේ කය පිළිබඳව මොහොතක් කල්පනා කරලා බලන්න විවේකීව මනස යොමු කරලා බලන්න මේ ශාරීරිය පිළිබඳව මේ ශාරීරිය ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ කය හරියට සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයක් වගේ සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරේ ඕනම වෙලාවක ගිඳී යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ කය ඕනම වෙලාවක මේ ලෙඩ රෝග ආදී ආදීනව පහළ වීමෙන් බිඳී යන්න පුළුවන්. ඉතින් අන්න ඒ தત્ත්වය තමයි නිරන්තරයෙන් සිහි කරන්න ඕන. දැන් ගන්න හුස්ම පිට කරගන්න පිට කරපු හුස්ම නැවත හුස්මක් හැටියට ආපහු හුස්ම ගන්න බැරි වුණොත් එහෙම <clears throat> තමන්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මේ ඇති වෙන මේ ආබාධ මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ තත්වයක් Taman තුළ ඕනම අවස්ථාවක ඇසිල්ලෙන් හට ගන්න පුළුවන්. දැන් පහුගිය කාලේ අපිට පැහැදිලි වුණා කොරෝනා වසංගතය නිසා කී දෙනෙක් ඒන් පීඩාවටපත් වුණාද සමහර කෙනෙක් රෝගාතුරව ඉඳලා මොහොසසන ආබාධ ආදියටපත් වෙලා යන්තම් පණ බේරගත්තා හිටියට. සමහර කෙනෙක් මේ හොඳට නිරෝගී ඉඳලා උදේසනීක වෙලා අවශ්‍ය වෙනකොට අමාරු වෙලා පහුවෙන්ද වෙනකොට මරණයටපත් වෙච්ච අය හිටියා. සමහර කෙනෙක් හිටි හැටියේම මරණයටපත් වෙච්ච අය හිටියා. ඉතින් මෙන්න මේ විදිහට මේ වසංගත ආබාධ නිසා ජීවිතයට පැමිණෙන අනතුරු ගැන නුවණින් සලකන්න ඕන. කොයි මොහොතක කොයි වෙලේක Taman රෝගී වෙයිද දන්නේ මේ මේ විවිධාකාර රෝග තියෙනවා කියලා Tamanට නොයේ රෝග පිළිබඳව Taman දන්නා ඇසෝ පරිදි අධ්‍යක්ීම් කියන පරිදි නුවණින් සලකන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා තමාගේ මව්පියා ඥාතියා සහෝදරයා සහෝදරිය දුව පුතා ආදී යම් කිසි කෙනෙක් පිළිකා ආදී දරුණු ආබාධ වලට ලක් වෙලා කාලාන්තරයක් උපස්ථාන කරනවා. ඒ රෝගියාව බලා කියා ගන්නවා. අන්න ඒ අවස්ථාවවලදී Tamanට මේ ඒ රෝගියා මුල් කරගෙනම මේ ආදීනව සංඥාව පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවවලදී සමහර කෙනෙක් ඊටාම කම්පා වෙනවා. මව දරුවෙකුට අසනීපයක් වුණොත් එහෙම අම්මා තාත්තා විශේෂයෙන් කම්පා වෙනවා. මව්පියන්ට අසනීපයක් හැදුනොත් එහෙම දරුවෝ කම්පා වෙනවා. ඉතින් ඇත්තටම කම්පා වීම නෙමෙයි කරන්න ඕනේ. මේ විදිහට ආදීනව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා නිවද කියලා කය මුල් කරගෙන ආදීනව සංඥාව පුරුදු පුහුණු කිරීමයි කළ යුත්තේ. <clears throat> පිළිකාවක් හැදිච්ච රෝගියෙක් පිළිබඳව නුවණින් සැලකුවොත් එහෙම ඒ රෝගියාගේ පිළිකාවෙන් හින්දා කොච්චර පීඩාවක් දුකක් දුන්නසක් විඳිනවද මේ ඒ තැනත්තත් <clears throat> ඒ රෝගාබාධයට ගොදුරු වෙන්නේ ඉස්සෙල්ලා හොඳට නිදුක් නිරෝගීව හිටපු කෙනෙක්. නමුත් මේ ශරීරයේ තියෙන හේතුඵල භාවයන්ගේ අනාත්ම බව නිසාම ඒ තැනත්තා රෝගී වුණා ඒක වළක්වා ගන්න බෑ. මේ කය තමන්ගේ වුණා නම් එහෙම තමන්ට මේ ආදීනව පහළ වෙන්නේ නැතිව මේ කය තමන්ට ඕන විදිහට තියා ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ කය තමන්ගේ දෙයක් නොවන නිසා මේ කයෙහි හේතුඵල වශයෙන් ආදීනව පහළ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඉතින් මේ පිළිකාවක් ඇතිච්ච රෝගියෙක් ගත්තොත් එහෙම ඒ තැනත්තා නිරන්තරයෙන් මේ පිළිකාව නිසා පීඩාවටපත් වෙනවා. සමහර කෙනෙකුට උදරාබාධ ආදී වශයෙන් ඇතිවන <clears throat> රෝග නිසා මල පහ කරගන්න බැරුව මල මුත්‍ර පහ වෙන්නේ නැතුව බොහෝ පීඩා විඳිනවා. ඒ ඔබ හිතන්න කල්පනා කරන්න ඔබට මල මුත්‍ර පිටකිරීමේ අවශ්‍යතාව ඇති වෙලා ඒ අවශ්‍යතාව ඉටු කරගන්න බැරි වුණොත් එහෙම ඒක කොච්චර පීඩාවක් වෙනවද? දතේක එක්කමක් හිසේ රදයක් ආදියක් ඇති වෙච්ච වෙලාවේදී කොච්චර පීඩාවක් වෙනවද? ඒ වෙලාවට අනේ අපොයි කියලා කම්පා වීම නෙමෙයි කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කොපමණ සත්‍යයක්ද අපට දේශනා කළේ. මේ කය මේ විදිහට ලෙඩ වෙන එකක් දුක් සහිත පීඩාකාරී එකක් මේ වගේ කයක් නැවත ලබාගෙන උපතක් ලැබීම ඒකාන්තයෙන්ම සුදුසු වෙන දෙයක් නෙමේ ඒ නිසා මේ කය පිළිබඳව කලකිරෙන්නටම ඕන ඇලෙන්න සුදුසු නැහැ ඒන් මිදෙන්නටම ඕන කියන දැඩි අදහස ඇති කරගන්න ඕනේ අන්න ඒ විදිහට ආදීනව සංඥාව නිරන්තරයෙන් පුරුදු පුහුණු කිරීම මේ කය පිළිබඳව කලකිරීම පිණිසම හේතු වෙනවා විරාගයේ පිණිසම හේතු වෙනවා මේ කය පිළිබඳ තියෙන ඇල්ම දුරු කර ගැනීම පිණිස හේතු වෙනවා විශේෂයෙන් ඔබ වෛද්‍යවරයෙක් නම් එහෙම නැත්නම් සෞඛ්‍යාංශයේ හෙදියේ හෙදියක් නම් මේ ආදීනව සංඥා ඔබට හොඳ හොඳාකාරව පුරුදු පුහුණු කරන්න පුළුවන් ඔබ නිරන්තරයෙන් දකින රෝගීන් මුල් කරගෙන ඒ අයගේ තියෙන රෝගාබාධ පිළිබඳව කල්පනා කරමින් බලන්න මේ කොච්චර රෝග මේ ශරීරයට හැදෙනවද ගණනින් ප්‍රමාණ කරන්න බැරි තරම් රෝග දෝෂ මේ කයෙහි තිබෙනවා. අන්න ඒව නුවණින් සලක සලකා මේ කය පිළිබඳව කලකිරීම ඇති කරගන්න පුළුවන්. අන්න ඒ කලකිරීම තුළින්ම Tamanට විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන් වුණොත් ඒ මේ රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය, ඒ වගේම දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මතු කරගෙන ප්‍රකට කරගන්න පුළුවන් වුණොත් මේ ආදීනව සංඥා වූල් කරගෙන විදර්ශනා මානසිකාර්යය වඩා සම්පූර්ණ කරගෙන සතර මඟ සතර පර පිළිවෙලින් අජරාමර සංඛ්‍යාතතු නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට විවේක ලැබෙන මනස විවේකයටපත් කරගන්න පුළුවන් හැම මොහොතකම මේ ආදීනව සංඥා පුරුදු පුහුණු කරන්න තමන්ගේ ශරීරයේ සුළු හෝ ආබාධයක් ඇති වෙන හැම මොහොතකම මේ ආදීනව සංඥා වැඩිම නිරතුරුව බහුල කරන්න තමන්ගේ හිතවතේ ප්‍රියයේක ඒ වගේම ඥාතියේ සමීපයේ ඉන්න කෙනෙක් රෝගාතුර වෙච්චාම මේ ආදීනව සංඥාවන් පුරුදු පුහුණු කරන්න තමන්ට වගේම අනුන්ටත් අනුන්ට වගේම තමන්ටත් මේ කයෙහි ආදීනව ප්‍රකට වීම ගැන බලන්න සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය නිරතුරුවම ලෙඩ වෙන එකක් රෝගයන්ටපත් වෙන එකක් ජරා මරණයන්ටපත් වෙන එකක් කියන එක සිහි කරමින් මේ ආදීනව සංඥා වඩාගෙන අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තියටපත් වෙන්න මේ ලෙඩ දුක් සහිත කය නිදහස් වෙන්න ඔබ හැම දිනාටම උත්සාහ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා සිදු කරගත්තා මේ ශීල පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන්ව ඒ අයටත් මේ රූපේහි ආදීනව අවබෝධ කරගෙන සසත දුක නිදහස් වෙන්න හේතු වාසනා වේවා ඉතින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං මෙහෙමට තිරුවන් සරණයි